නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උනත පරං භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං යතෝ තථා තිතං යතා පනිවිතං වාසුසෝ අපච්ච වෙක්ඛති පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු දීති බෞරණියේ යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි අපි අද මේ සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන හම් වෙන 17 වෙනි අවස්ථාව. තාමත් අපි ගත කරන්නේ කායානුපස්සනාවෙමයි. මේ කායානුපස්සනාවේ ඒ අපිට මේ පෙරකල කර්ම රාශිය නිසා ලැබුණා වූ මේ කායම පරිේශනාකාරයක් කරගෙන එහෙම නැත්නම් අරමුණක් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගැනීම මේ අවස්ථාව වෙනකොට හොඳට පැහැදිලි වෙනවා. කාම ලෝකය ආස්වාදයේ පිණිස මේ කයම හැම දර්ශනයකටම හැම ඉන්ද්‍රිය පිනවීමකටම මුල් කර ගන්නවා වගේ සර්වඥන් වහන්සේ ඒ ඒ කාම ලෝකයෙන් ගැලවී යාම ලෝකයෙන් ගලවලා යාම සඳහා නෙක්ඛම්මයේ සඳහා ඒ ආයම ප්‍රස්තුත කරගන්න හැටි අරමුණු කරගන්න හැටි පදේශනාකාරයක් කරගන්න හැටි ධාමත්ම පිචිත්‍රව පේනවා මේ අපි අද සිදු කරගත්ත ධාතු මනසේ කාර්යපාරවේදී ඒ වගේම තමයි ඒ මනුස්ස මොලයක නැත්තම් කල්පනා ශක්ති සති සම්පජාඤ්ඤ පැත්තෙන් එනකොට ඊ타ත්ම ක්‍රමිකව නමුත් විශාල අතුලාන්තයකට විශාල ගැඹුරකට ආරාධනාවක් සමාරාධනාවක් මේ ධාතු මනස්කාරය පවතිනවා. ඒ නිසා මේ ධාතු මනස්කාරය ගැන කල්පනා කරනකොට ලෝකයේ පවතින ආගම් වලින් සමාන්තර වෙන්නේ එකම Hindu ආගම පමණයි අනික් සියලුම ආගම් මේ தත්ත්වයට එනකොට අතහැරිලා මගේ හැරිලා. ඊටාම ගැඹුරක් වෙන්නේ මේ ධාතු මනසිකාර කොටස Hindu වේද ශාස්ත්‍රවලත් සරුවච්චන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ පුදුමාකාර විදිහට මේ ඉදිරියදා ජීවිත දුකෙන් පරිත්‍යාග කරගන්න. එයිනොත් ඒ ධාතු මනසිකාරයේ හොඳට විෂදව පිරිසිදුව වෙන්කොට දක්වා බලන අධ්‍යයනයකට ගියොත් හොඳට දැක ගන්න පුළුවන් කොහොමද මේ Hindu වේදවලත් නැත්තම් මේ සද්ධර්මයේ කියන මේ දෙකේ මේ ධාතු කොටාස සලකා බැලීමේදී ගර ගන්නා වූ පරමාර්ථ. තව පැත්තකින් ඒකම කියනවනම් මේ සරුවච්චන් වහන්සේ ඉපදිච්ච ඒ ಭಾರತ මේ දේශේ එවකට පැමී පැවේ පැවතිලා තිබුණේ දනු සම්භාරය තවමත් වටගාමීව පැවතුණා සංසාර ගමන ඇතුළේම කරකැවීම පිණිස පැවතුණා සරුවචනාංශයේ එයින් ලොකු විප්ලවයක් කරලා ලොකු පෙරලියක් ඇති කරලා ඒක මේ වටගාමී දනු සම්භාරය විවට්ටගාමී වෙන විදිහට සංසාරයෙන් භවයෙන් ගැලවීම පැත්තට බිඳගත්ත හැටි පැහැදිලිවම පෙන්වන්න පුළුවන් අනුපූර්ව යනකොට සතිපට්ඨාන සූත්‍රයේ හොඳට මේ ධාතු මනසිකාර හැසිරවීම. ඒ නිසා අපිට අද වඩා සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි ආරාධනා සාරාධනා සාදර පූර්වකව මේ භාවනාව මේ ධර්ම දේශනාවට බැහැ ගන්න පුළුවන්. මොකද සෑම දිනක් වාගේ මේක පිළිබඳව දැනටමත් යම් ප්‍රමාණයකට පරිශන කරලා තමාගේ කියලා වූ අත්දැකීම් ටිකක් තමා වශයෙන්ම නුවණින් මේ පැත්ත මේ පැත්ත විමසලා බලලා චින්තාමේ වශයෙන් ඇති කරගත්ත දැනුම් සම්භාරිකුත් තියෙනවා. මූල ධර්ම දැනුම. ආනේ දෙක නිසා මේ ධාතු මනසිකාර කියන මාත්‍රකාව මේ වැනි සමයකදී මේ වාගේ සමූහයකදී වැඩි පිළිගැනීමක් වැඩි ගැඹුරක් හොයාගන්න පුළුවන්. නමුත් ඊටාමත්ම දුෂ්කරයි මේ සාමාන්‍ය සිවණක් පිරිස මේ රැස්ලා ඉන්න සමයකදී මේ මානසික මේ මාත්‍රකාවට පිවිසුමක් ක්‍රමිකව ලබා ගන්න. ඒ මොකද මේක ගැඹුරු කොටසක් මේක එදිනදා ජීවිතේට අදාළ නැති කොටසක් එදිනදා ජීවිතේ ප්‍රශ්න විසඳන්නේ නැති කොටසක් එදිනදා ජීවිතය සපවත්ව සුඛවත්ව ගත කිරීම සඳහා අවශ්‍ය මූල ධර්ම උපමාන නොදෙන කොටසක් නිසා මුළු ගැන්වේ. නමුත් මේ මේ රැස්ලා ඉන්න පිරිසත් එක්ක බලනකොට අපි අපි යන ගමනේ මුල් ගැන්වීම මුළු ගැන්වීම හැංගීම් රැවටීම් කියනනම් ඒවා නතර කරලා අපි නියම පාරට ගෙනෙන්න මේ ධාතු මනස පාර කොටස උදව් කරනවා. ධාතු මනසිකාරයේ බලනකොට ඒ පසු කාලීන ආචාර්ය මතවලත් එක්ක බලනකොට විස්තර කරලා දීලා තියෙනවා මේ ධාතු මනසිකාරය සංක්ෂේප ක්‍රමයක් හා විධාර ක්‍රමයක් කියලා. ඊටාමත් සංක්ෂේපයෙන් තමන් යන ගමනට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් සහ ඊටාමත් සවිස්තරව ඒක පිළිබඳව මූලධර්ම වලින් අධ්‍යක්ීම් වලින් ගහන ඝන බහලව කරගෙන යන්න පුළුවන් ක්‍රම දෙකක්. මේ සතිපට්ඨාන සූත්‍රේ නම් හඳුන්වා දෙන්නේ වැඩි නැඹුරුවක් නැඩි නැඩි පක්ෂග්‍රාහීත්වයක් තියෙන්නේ මේ කෙටි ක්‍රමයක. ඒිනුත් විපස්සනා පූර්වකව යන ඇත්තෝ මේ කෙටි ක්‍රමය එකම ක්‍රමයේ වශයෙන් තේරුම් අරගන්නත් ඒකටම Tamange රුචිකත්වය ඉදිරිපත් කරගන්නත් පළවෙනි සමත විපස්සනා දෙකම හෝ සමත පූර්වාංගමම නැත්නම් සමත යානිකෝ යන ඇත්තෝ මෙතන කොටස් දෙකක් තියෙන බව කියනද එයිනොත් මේ කෙටි ක්‍රමයට වඩා දීර්ඝ ක්‍රමය සිත් ගන්නාසුර විදිහට සලකණ්ඩක් පුරුදු වෙලා තියෙනවා. නමුත් මේක ඇත්ත වශයෙන්ම තම තමන්ගේ පුද්ගලික කෙනාගේ භාවනා ප්‍රගමනයේ හැටියට භාවනාව දිගහැරෙන ක්‍රමයේ ශේප. එහෙම නැත්නම් බොහෝම තීක්ෂණ බුද්ධියකින් යුක්තව ධාතු මනස්කාරය සලකන වෙලාවකුත් තියෙනවා. සමහර වෙලාවල් එනවා මේ පෙන්වන්න උත්සාහ කරන්නා ඌ ඒ විස්තරකමේට විවේකීව බොහෝම සීරුවේ එක එකක් සලකා බලමින් යන අවස්ථාවලුත් මේ දෙක කොයි එක වුණත් ඊටාම විචිත්‍ර කොටසක්. බොහෝමත්ම මේ භාවනාවක හෝ ආධ්‍යාත්මික ජීවිතයක මහාන කමක තපස්සර ජීවිතයක යෝගාවචර ජීවිතයක හොඳටම ගැඹුරක් තමයි මේකෙදී සාකච්ඡා වෙන්නේ. ඒකදී සර්වඥාන්සේ අපි දැන් ඉදිරිපත් කරගත්ත පාඩේදී පෙන්වන්නේ ඉම මේව කායං යථාටිතං යථාපනීතං ධාතුසෝ පච්චවේක. මේ ශරීරය යම් ආකාරයකට හිතියේ වේද පිහිටියේ වේද ඒ පීඨපු හිති ආකාරයෙන්ම ධාතු වශයෙන් බල කවුද භික්ඛවේ භික්ඛු පහණෙනි ඒ සංසාර නැත්නම් යෝගාවචර සංවේග ඥාන පිහිටුවා ගන්නාලා යෝගාවචරය මේ කාය ධාතු වශයෙන් සලකා බලන්න. එතකොට පේනවා ඒ හතර ඉරියව්වටම මේක යොදා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි අර කලින් හඳුන්වා දීමේදී මතක් කළා මේ ධාතු මනසිකාරයේ ඉදිනදා ජීවිතේ ප්‍රශ්නවලට එදිනදා සැප විහරණය සඳහා යොදා ගන්න අපහසු බවක් බොහෝ බෞද්ධයන් කල්පනා කළාට ප්‍රමාණිකූල භාවනා දියුණු කරන යන කෙනාට නම් හතර ඉරියව්වේදීම යථාර්ථිතං යථාපණිහිතං යම් ආකාරයකට හිතියේ වේද යම් ආකාරයකට පිහිතියේ වේද ඒ ඒ ආකාර වලින්ම මේක ධාතු වශයෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා කොටස් හතරයි. ඒ හතරට තේරුම් අරගන්න පුළුවන්. මේ එක එක ධාතු ගැන ධාතු වශයෙන් ධාතු වලට බෙදලා සලකා බලනකොට යම් සම්බන්ධතාවයක් තියෙනවා අපි මේ ඉත ඉස්සල්ලා පැයේදී සාකච්ඡා කළා වූ අර දෙතිස් කොටස් වල. එතනදී ශාරීරික කොටස් නැත්නම් ඒක රථයක රථ උපකරණ කොටස් වාහනයක වාහන කොටස් පසයේ ප්‍රඥප්තිය බිඳ දැක්වීමක් වශයෙන් මේක කෙස්ය මේක ලොම්ය මේක නියය මේක දාත්‍ය මේක සමය ආදී වශයෙන් මේ මනුෂ්‍ය ශරීරයක් අරගෙන කොටස් කරලා ඒ කොටස් වෙන් කරලා දක්වන්නේ දැන් මේ සාකච්ඡාවට ගන්නා වූ ධාතු මනසිකාරයේ නැඹුරුවක් තුඩු දීමක් ඇති වෙන තාලෙට. එතනදී සමහර තැන්වල කොටස් 31යි සමහර තැන්වල කොටස් 32යි කියලා මේක පොඩි බෙදීමක් තියෙනවා. දෙතිස් කොටස් කියලා ගත්තොත් එයින් කොටස් 20ක්ම වැටෙන්නේ මේ ධාතු මනසිකාරය විස්තර කරන්න ආ වූ පටවි කොටසට. ගුරුසු කොටසට දිරලා පොළවට දිරා යන්නා වූ මරණයට පස්සේ පොළවට දිරා යන්නා වූ කොටසට. ඒවා කක්කලං කරිගතං කියන විදිහට කර්කශ භාවය ගුරුසු භාවය එහි දක්වනවා. අල්ලනකොට කාර්කශව වැටෙන අහුවෙන තන අහුවෙන ආකාරය ඒ භවයෙන් තමයි පාඨවි ධාතුව පෙන්වන්නේ එතකොට අපිට කෙස් ගත්තාම ඒ කෙස් අල්ලන්න පුළුවන් අල්ලනකොට ඒකේ තියෙනා වූ ඒ එක එක හැඩ හැඩනිල ආකාර දැක ගන්න පුළුවන් කෙස් ලොම් දිය දත් සම් මස් ඇතන ආදී වශයෙන් ඒ වගේ තියෙනා වූ ගොරෝසු ගති අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාත්මකව සලකා බලනවනම් ඝන ද්‍රව්‍ය කියලා අපි මේකට නම් ඊගාවට කොටාසේ තමයි ද්‍රව. වැගිරෙන සුළු ගතියක් ආ වූ පිටං සෙම්මං ලෝහිතං ඡේදෝ මේදෝ අස්සවසා ඛේලෝ සිංහානිකා ලසිකා මුත්තං ආදී වශයෙන් දක්වනා උද්‍රව කොටස. ඒ ද්‍රව කොටසේ අර පාඨවි කොටාස වගේ අහු වෙන ගතියක් නැති වුණාට ඒකේ ඉවගිරෙන ගති පිටු කරන ගතිය හැම කොටස් 12ටම සාධාරණයි. ඒකට තියෙන්නේ වැගිරෙන ගතිය. ඕනෑවට වැඩි වුණොත් වැගිරෙනවා. ඕනෑවට අඩු වුණොත් බන්ධනය කරනවා. අපි දන්නවා අග්ගලාකුළු ටිකක් අරගෙන ඒක පැණි අඩු මට්ටමේ දාලා හොඳට මිරිකලා හදලා ගත්තොත් ඒ අග්ගලා කපන්න ගිරියක් ගන්නවා. හපලා කඩන්න බැරි තරම් තද වෙනවා. ඒ අක්කෝම අර අග්ග ලකුණු ටික තද බන්ධනයකට ආබන්ධනයකට ලක් කරනවා. යම් ආකාරයකට පැණි වැඩි වුණොත් අග්ගලාගේදී හදලා තිබ්බහම වැක්කෙන. ඒ ගුලිය හිටින්නේ නැහැ. එතකොට වැగిරෙන ගතිය තියෙනවා. සිමෙන්ති අනනකොට වතුර අඩු වුණොත් ඒක ඕන විදිහට හසුරු අමාරුයි ඒ වැඩ ගන්න පාසු නැහැ. වතුර වැඩි වුණොත් වැగిරෙන ගතිය නිසා ඒ දුර්ලභමක්. ආන්නේ වගේ තමයි මේ ආපෝ ගතිය තියෙන්නේ බන්ධන ගතිය ආබන්ධන ගතිය හෝ වැగిරෙන ගතිය. මේ දෙකට අපේ මේ ශරීරය කොටස් 32කට කඩලා බෙදෙන. 20ක්ම පාඨවි කොටස් 12ක් ආපෝ කොටස් තියෙනවා. දැන් මෙතෙන්ට එනකොට අර ඝන ද්‍රව වායු කියනා වූ භෞතික විද්‍යාත්මකව සලකන කොටස් හැටේ බලනකොට වායු කොටාසයක් වායෝ ධාතු වශයෙන් පේනවා. එතකොට ඉතින් කාට වුණත් තේරෙනවා පුංචිම නොදන්නා කෙනෙකුටත් අල්ලලා පෙන්වන්න පුළුවන් ගහන කොටස්. ඊට වැඩිය හැඩයක් ආකාරයක් නැති ස්වභාවයක් තමයි ද්‍රව කොටස් වල තියෙන්නේ. වායු කොටස් වලට යනකොට පෙන්නලා දෙන්න බැරි ඊ타ත්ම සූක්ෂම ස්වරූපයක්. කුලම්. හමන ගතිය විතරයි තියෙන්නේ. ඒකත් ඊ타ත්ම වේග ධාරාවකට අහු වුණොත් විතරයි වැටෙන්නේ දැනෙන්නේ. නැත්තම් තියෙන බව තේරෙන්නේ නැහැ. එන්නක ඒ ධාතු මනසිකාර වශයෙන් යනකොට අර ඝන ද්‍රව කොටාස දෙක කලින් සාකච්ඡා කරපු 30 කොටාසේ බෙදලා ඒවා ඝන ද්‍රව වලට බෙදලා දැන් වායෝ කොටාස ඊට පස්සේ විද්‍යාවට යනකොට ඝන ද්‍රව වායුවට පස්සේ තාප රසායනය කියලා තාප භෞතික විද්‍යාව කියලා මේ තාපය වෙනමම ධාතු කොටසක් වශයෙන් මේ ඉස්සරලන් අපි අටේ පන්තියේ 10 පන්ති වගේ යනකොට ලෝකයේ බෙදන්නේ ඝන ද්‍රව වායු කියලා තමයි භෞතික විද්‍යාව. නමුත් විශ්වවිද්‍යාලයේ හෝ ඊට විශ්වවිද්‍යාල පශ්චාත්මත්වයට යනකොට මේ තාප භෞතිකත්වය, තාප රසායන විද්‍යාව කියලා තාපයටත් සලකන ගතියක් තියෙනවා. නමුත් ඒක අර පුංචි පන්තිවලදී උගන්වන්නේ නැහැ. ඒ වාගේ තමයි මේක පඨවි ආපෝ පඨවි ආපෝ වායෝ කොටාස වලට පස්සේ තේජෝ කොටාස වලට යනකොට ඒකේ තියෙන උණුසුම් ගතිය. ඉතින් මේ දෙතිස් කොටාස වශයෙන් අපි ඉගෙන ගන්නා වූ මේ ශාරීරික ධාතු මනසිකාරයට හරලා දානකොට මේ වායෝ කොටාස හයකුත් තේජෝ කොටාස හතරකුත් එකතු කරපුවාම දෙසාලිස් කොටාස කියලා 42ක් කොටාස එකතු වෙනවා. ඒ වායෝ කොටාස උද්ධංගම වාතේ අදෝගම වාසේ වාතේ කුච්චිත වාතේ කොට්ඨිත වාතේ අංගමංගානුසාරී වාතේ අස්වාද ප්‍රසආස වාතේ කියලා ඔන්න ආගමානුසූප භාවනාවට ධාතු මනසිකාරයට අරගන්නවා උද්ධංගම වාතේ කියලා කියන්නේ ඉහළට එන ඉක්කාවල් ඉහළට එන වාත අදෝගම වාතේ කියලා කියන්නේ ආමාශයේ බඩවැලෙන් පල්ලෙහා පැත්තට යන වාතේ ඒ වගේම ආහාර ආමාශයේ දක්වාගෙන යන්න පුළුවන් ආමාශයේ නැත්නම් බඩවැල දක්වා පරිවැණියෙන් ඉඳලා අසුචි වාටපත් වෙලා ඒවා පිට කරනවා. මල පහ කරනවා. ඒකත් හේතු වෙන්නේ මේ අදෝගම වාතේ. ඒ වගේම තමයි කුච්චිත වාතය, කොට්ඨිත වාතය කියනවා. මේ ශරීරය අපි අර දෙතිස් කොට්ටාස වලට වෙන් කරලා බලනකොට මේක හරියට දැන් කාලේ කියනවා නම් ඒ අර සරුවචන් වහන්සේගේ උපමාවම තමයි උබතෝ මුකෝ මූතෝලි දෙපැත්තෙන් කට තියෙන මල්ලකට එක එක ධාන්‍ය වර්ග දාලා ගත්තා වගේ. ඒ ධාන්‍ය වර්ග දාලා ගන්න මල්ල ඇතුලේ ධාන්‍යයට අතරේ යම් කිසි වාත කොටාදයක් තියෙනවා. ඒ වාගේ තමයි හෘදේ වස්තුව, අක්මාව, අග්නි ආශය, බඩවැල් මේ කියන කොටාස අතරමැදත් හිර වෙච්ච වාතයක් කියනවා. කුච්චිත වාතය කියලා කියනවා, කුක්ෂිගත වාතය කියලා. ඊගාවට තියෙනවා කොට්ටිත වාතය කියලා ඒ බඩවැල් දිගේ ක්‍රියාත්මක වෙන ක්‍රම ආකුංචන බඩපිළිවෙලට එන්න ආ වූ ආහාර එහාට මෙහාට තල්ලු කරන්න ආ වූ කොට්ටිත වාතය කියලා එකක් කියනවා. නහර දිගේ ලේ එහාට මෙහාට තල්ලු කරන්න ආ වූ කොට්ටිත වාතය කියලා එකක් ඊගාවට අංගමංගානුසාරී වාතය කියලා කියනවා මේ අංගපසඟ එහෙ මේ හැසිරවීමේදී පාවිච්චි කරන්නා වූ වාතය. ඒක හොඳට කර්මන්නේන හොඳට ඇඟ ඕන වැඩකට යොදවන්න පුළුවන් සුනාමිය ගතියක් තියෙනවා. ඒක ලෙඩ වුණොත් වාත අමාරු. හරියට උල් යකඩ කටු හන්දියක් හන්දියක් ගන්න ගැහුවා වගේ අත උස්සා ගන්න බෑ, පය උස්සා ගන්න බෑ, බෙල්ල හරවා ගන්න බෑ ආදි වශයෙන් එක එක වාත අමාරුත් හැදෙනවා මේ අංගමංගානුසාරී වාතයට. ඒ අතරමැද ආස්වාස ප්‍රස්වාස වාතයේ තියෙන. එතකොට වායු කොටාසාය. ඒ වගේම තීජෝ කොටාස සන්තාපන ජීරණ දාහ පාචක වශයෙන් කොටස් හතරක් උණ හැදෙනකොට තියෙන තද බල උණ හැදෙනකොට තියෙනා වූ සන්තාපන වඩා වඩා කොට අතිරේක වශයෙන් තවන්නා වූ උණුසුමක් ශරීරයේ තියෙනවා සාමාන්‍ය ශරීරයේ පවත්වාගෙන යනා වූ 10ක් පවතී පාචක ධාතුව වශයෙන් ආහාර පැසවන ධාතුව තියෙනවා. ඒ ඒ විදිහට ධාතු වශයෙන් බලනකොට මේ උණුසුමත් කොටස් හතරකට බෙදෙනවා. ඔක්කොම 41. මෙන්න මේකෙදී සංක්ෂේප වශයෙන් බලන ඇත්තෝ සංක්ෂේපෙන් කියලා කියන්නේ මේක අපේ වැඩේට ඇති වෙන ප්‍රමාණයට අර මේකේ අවසාන ධ්‍රුව පදේ සඳහන් වෙනවානේ යාව දේව ඥානමත්ථාය පතිස්සතිමත්ථාය යම් තාක් මේ සතිය පිහිටුවා ගැනීමට හේතු වෙන්නේ කොපමණද යම් තාක් මේ ඥානීය පහළ වීමට හේතු වෙන කොටාසේ කොපමණද එතකින් ධාතු මනසිකාරය තමන්ට ලං කර ගන්නවා කියනකොට මේ ධාතු මනසිකාරේ වඩාත්ම ප්‍රකට දේ තමයි ආධුනිකයට අඳුනලා දෙන්නේ. අපි එක පැත්තකින් බැලුවා අඳුන්වා දීමේ වාසිය සඳහා ඝන ද්‍රව වායු තේජ කියන හතර පැත්තේ. නමුත් මේ භාවනා මානසිකාරයට නම් වනකොට ඒක සමත විපස්සනා කියන දෙපාර්ශ්වයෙන් පිළිඅරගෙන කියන මේ ධාතු හතරෙන් උද්දීරණ වශයෙන් තෙරපි චලන කම්පන චංචල ගති ඇති කරන්නා වූ වායෝ ධාතුව තමයි බොහෝමත්ම භාවනා සමාධියක් ඇති කරගන්නකොට ඉස්සල්ලාම අල්ලන්න පුළුවන් දරන ඒ නිසා භාවනාවේදී මේ ආස්වාස ප්‍රස්වාස වාතය එහෙම නැත්නම් අංගමංගානුසාරී වාතය තමයි අරමුණ වෙන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී ආස්වාද ප්‍රසවාසය තමයි සෝ සතෝ ආස සති සතෝ පස්ස සති කිය. ඉන් ඉදිරියට වී දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ මේ ආස්වාද ප්‍රසවාස වාදය. ඒ ආස්වාද ප්‍රසවාස වාදයේදී ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් ඇතුළට හෝ පිටතට යනා වූ හුස්ම රැල්ල. උලංග රැල්ල. ප්‍රඥප්ති වාහය. මතම එල්ල කරගත්ත හිතක් ඇතුව කරන්නා වූ භාවනාවට සමත භාවනාව කියලා කියනවා. මේ ආස්වාද ප්‍රසආස වාතේ නිසා කුච්චිත වාතේ කොට්ඨිත වාතේ ආදී වශයෙන් අභ්‍යන්තරගත ශරීරයේ ඇති කරන්නා වූ විවිධ චංචල කම්පන දේවල් නැත්නම් අංගමංගානුසාරී වශයෙන් පවත්වන්නා වූ අලෝ ආලෝකිතේ විලෝකිතේ එහෙම නැත්නම් අභික්කන්තේ පටික්කන්තේ කියන විදිහට ඉදිරි බලනවා ඈත බලනවා ඉදිරියට යනවා පස්සට එනවා අතනවනවා ආදි වශයෙන් මේ දේවල් වලදී මේ වැඩ කරන්නා වූ වාතය දිහා බැලීම ඒ ප්‍රඥප්ති වාතය නැත්නම් ආසස් ප්‍රසාදයේදී ඉහළ පහළ යන්නා වූ හුස්ම රැල්ල බලන්නා වූ වැඩට වඩා විශිෂ්ටයි විචිත්‍රයි ඒ වාගේම විවිධයි එනිසා මේ වාත කොටාස වලින් ආස්වාද ප්‍රසවාසයේ නිසා හෝ ඇතිවෙනා වූ චංචල කම්පන ගති උණුසුම් සිසිල් ගති කොකිත වෙන ගති නාසිකාග්‍රේ බැලීම හෝ එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස වාතය නිසා උදරච්ඡ දේ සිදුවෙන්නා වූ ඉහළ පහළ යාමට අනුව උදරයේ සිදුවෙන්නා වූ ඒ චලන ඉදිරි පස්සට යන ගති පිම්බෙන හැකලෙන ගති බලනකොට ඒකට කියන්නේ විපස්සනා කියලා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක් කියලා. අර සමතේදී අපි ඉදිරිපත් කරගත්තා වූ ඉහළට පහළට යනා වූ හුලංගල්ල ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒක ප්‍රඥාක්තියක් පමණයි. ඒක නිසා එතනකින් සමාධියක් සූපාවචර ධානයක් අර්පණාවක් ලබා ගන්නවට එහා ඉන් එහයින් ඒ ධාතු මනසිකාර වශයෙන් මේ ලක්ෂණ ත්‍රිලක්ෂණයට නම් වන්න බෑ. නමුත් ඒ වාතය නිසා ඇතිවෙනා වූ අත්දැකීමට වාතය නිසා ඇතිවෙනා වූ විඳ විඳණයට හිත යොදලා කරන භාවනාවට අපි විපස්සනාව කියලා කියනවා. ඒක දිගේ පුළුවන් ගොඩක් දුර මේ නිසා වාස කොට්ටාසෙම ඉදිරිපත් කරගෙන කරන මේ භාවනාවේදී ඊටාත්ම දැන් අපි මෙතෙක් වෙලා ආපු ගමනේ අන්තිමම සියුම් තැනකට මේ බෙදීමක් දක්වනවා. මේ බෙදීම ඇත්තටම යෝගාවචරගේ පැත්තට බර දෙන එක අසාධාරණයි. යෝගාවචරයට මේ දැනුම තියාගෙන වගේ හිත යන්නේ සමත පැත්තටද විපස්සනා පැත්තටද කියලා ආධුනික කාලේ යෝගාවචරයට වගකීම පැටවීම අසාධාරණයි. ඒ සඳහා වටිනම ක්‍රමේ නැත්නම් වඩාත්ම ප්‍රායෝගික ක්‍රමේ වෙන්නේ ඒ බව දන්නා වූ ගුරුවරයෙක් අනුකම්පාව ඇති ඥානෙ ඇත්තා වූ ගුරුවරයා යෝගාවචරයට භාවනා කර්මස්ථානයේ දීලා ඒ යෝගාවචරයන්ගෙන් කියවෙන කමඨහං සුද්ධ කරනකොට කියවෙන විස්තර වාර්තා අනුව වරක් නෙවෙයි දෙතරයක් තුන්සරයක් හොයලා බලලා ඒ යෝගාවචරයාගේ යෝජනා ඉෂ්ටිරත්වයේ ඇතුව මේ චරිතය යන්නේ සමත පැත්තට ප්‍රත්‍යක්ෂ පැත්තට දෝ එහෙම නැත්නම් විපස්සනා පැත්තට ත්‍රිලක්ෂණේ පැත්තට දෝ කියලා අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බාර ගන්නවනම් මධ්‍යස්ථානවල මම හිතනවා කරදර අඩුයි කියලා. ඒක නැත්තම් કોઈ භාවනා ක්‍රමයකට ඉඩ දෙන්න පුළුවන් පුළුල් ආකල්පයක්. කර්මස්ථානාචාරවරු ළඟ කියනවනම් යෝගාවචරයට ආධුනිකක ලේසි. නමුත් යෝගාවචරය ආධුනිකයෙක් වශයෙන් හෝ වේවා මේ අපි මේ කතා කරන පිළිස වගේ කීප කාලයක් භාවනා කළ අත්දැකීම් ඇති කෙනෙක් හෝ වේවා මේ කාරණාව හරියට දන්නවනම් ඉතාමත් පහසුයි. ඒ නිසා බණ කියන එක ඇති නරකක් නැහැ. මේ තේරුම් ගන්න උත්සාහ කරන එක ඇති අහක යන දෙයක් නැහැ. හොඳට විවේකීව තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත යෝගාවචරයා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඊටාමත් පැහැදිලිව ඒ Tamanට ලැබෙන අත්දැකීම විස්තර කරනවා. සමහර ඇත්තන්ට අර කාරණා කාරණා පෙන්눔 කරලා දුන්නා එක්කෝ ඒක සැර වැඩි කියලා හිතලා හෝ නැත්නම් ඕක නෙවෙයි නිබ්බාන ගාමිනී වැඩ පිළිවෙල කියලා හෝ ඒ දෙක අතර වෙනදව තේරුම් ගැනීම නොසලකා හරින යෝගාවචරයයි. නමුත් එහෙමනි කියලා යෝගාවචරය පන්නලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. විවිධ ක්‍රම වලින් ඉතාමත් කාලානුරූපව අවශ්‍ය කරන උපක්‍රම යොදමින් ඒ යෝගාවචරය මේ මාතෘකාවේ විෂද භාවයට ක්‍රමයෙන් පත් කරනවා. පත් නොවුනත් ප්‍රශ්නයක් නෑ. Taman කියන්න යෝගා ගුරුවරයා කියන තාලෙට ඒ උපදේශ පිළිපැදලා අත්දකින්න දේ කියනවා නම් යෝගාවචරයාගේ සහයෝගයක් නැතත් ගුරුවරයාට පුළුවන් භාවනා කරන්න. සමහර යෝගාවචරය ඉන්නවා ටික කාලයක් මේ විදිහට භාවනා කරන යනකොට දෙතුන් ශරීරයේ කමඨාන් සුද්ධ කරන කාරණාව කියනකොට අහු වෙනකොට තමා වශයෙන්ම තේරුම් ගන්න. මම කිය යුත්තේ මේක අතහර දාන්න ඕනේ මේකයි. මගේ දැන් භාවනාව යන්නේ සමත පැත්තටයි. සාමාන්‍ය ක්‍රමයෙන් කතා කරනවා. නැත්තම් මගේ භාවනාව යන්නේ විපස්සනා පැත්තටයි කියලා යෝගාචරයට වටේ. මේක මෙහෙම කිව්වට සමහර විටක යෝගාචරයේ මුළු යෝග ජීවිතයම සමතගාමි විපස්සනාගාමි කියලා බෙදන්න කඩන්න පුළුවන් කමක් නැහැ. යම් ප්‍රමාණයකට සමත වැඩනට පස්සේ ඉබේම විපස්සනාට හරන යෝගාවචරයක් තියෙනවා. යම් ප්‍රමාණයකට විපස්සනා කළාට පස්සේ සමතේට හරන යෝගාවචරයක් තියෙනවා. යම් ප්‍රමාණයක් සමතේ දිගේ ගොඩක් කල ගියාට පස්සේ විපස්සනාට හැර නැත්තොත් මේ නිසා අපේ ජීවිතයක පවත්නා වූ මේ විවිධ විෂමතාවය නිසා මේ ධාතු මනසිකාර්ය පිළිබඳව හොඳ පරිචයක් ඇති කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් අස්වාභාවික නැහැ. ඒව වෙන්න පුළුවන් දේවල් බව හොඳට වැටේ. මේ ධාතු මනසිකාර කොටසේදී ඊ타ත්ම විචිත්‍ර මූල ධර්ම දෙක තුනක් තියෙනවා. ඒ මූල ධර්ම පිළිබඳව ඕන තරම් පරිශන කරන්න පුළුවන් ඒක ආගමික වැඩක් නෙවෙයි. ඕනම කෙනෙකුට ආධ්‍යාත්මික හැඟීමෙන් තොර වුණත් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ දේ දන්නවනම් තේරුම් ගත්තා නම් ඒ කෙනාට ඒ එක එක වෙලාවල් වලට මොකද මේ භාවනාව එක එක පෙරලි කරන්නේ එක එක කෙනාගේ අතර භාවනාව වෙනස්කම් මොකද පවතින්නේ ඇයි භාවනා ක්‍රම රාශියක් තියෙන්නේ ඇයි ගුරුවරු බෙදලා ඉන්නේ කියන එක ඇත්තට ප්‍රශ්නයක්. මේ ධාතු මනසිකාරය ගන්න ගියාම අපි දැන් ගත්තොත් වායෝ ධාතුවේ එක එක ගතියක් තමයි වායෝ ධාතුව සලන. අඹ කොලයකට අඹ දැල්ලකට උලන් වෙච්චාම අඹ දැල්ල සැලේ. ඒ එතකොට අපි දැනගන්නවා ඉස්ලාම හසුරුවන්ටි කරගන්න පුංචි බබෙකුණ අර කැරකෙන තොටිල්ල උඩ ඉල්ලලා තියෙන සාද්ද කර කර කැරකෙනේ සෙල්ලම් බඩුව දකින්නකොට ඇස් දෙකේ ඇලෙන ගතියක් තියෙනවා. උගාත්ම චලන වෙන දෙයට ඇහැ බැඳෙනවා. ඒකයි අද ලෝකෙ මෙච්චරම මේ ශීඝ්‍රගාමි වැඩ රාශියක් ඇවිල්ලා තියෙන්නේ. මේක සූදුවක්. ඇහැට සූදුවක්. ඉතාමත්ම වේගයෙන් වැඩ යන තැනට අපි හිතන එතන තමයි බලහතා. එතන තමයි සිත් ගන්නාසලු තැන කියලා වේග වේගයට යන ගතියක් ඇහි තියෙනවා. ඒකයි අර කුංච බබාලට උනත් නලවන්න ඕන වෙච්චාම නලවන්නේ ඒක තමයි. එහාට මෙහාට පද්දන්නේ බබා පද්දනවා. එහෙම නැත්නම් ලෝකේ පද්දනවා. කුංචිලාගේ දෙන එක බබා පද්දනවා. නැත්නම් අතේ කියලා බබා පද්දනවා. නැත්නම් කරගෙන දෙයක් ඉස්සරහින් කියනවා. මේ නැලවිල්ල කියලා කියන්නේ ඕක තමයි. ඉතින් මරණකම්ම නැලවිල්ල ඕනේ. අපි හිතනවා බබාලා නලවන වයසක මිනිසු කියලා. නබාලාට වයසක මිනිසු නලවන බබාලා. ඒ මොකද ඒක ඇහැට උරුදු සූදුවක්. එක එල්ලේ එක දේම දිහා බලාගෙනකොට මහා පාළුවා. එපා වෙනවා. බත් කන්නත් එපා. නිලා ගන්නත් එපා. ලෙඩත් එපා. මේක කරගෙනකොට පැද්දෙනකොට අන්න පණ ගහලා එන ගතියක් තියෙනවා. මේ වායෝ ධාතුවේ තියෙන උද්දීර්ණ ගතිය මේ සලන, පොළන, කම්පන කරන ගතිය. ඒ වාගේම වායෝ ධාතුවේ කෘත්‍යයක් තියෙනවා මෙව දරණ ගතිය. ඒ තියෙන ආකාරයෙන්ම පවත්තර ගතිය. ඉෂාතිමුණ තියෙන දේ හොල්ලන ගතිය. දැන් තියෙන හොල්ලන දේ නොසොල්ලා තියාගෙන ඉන්න ගැතියි. ඉතින් එකම වායෝ ධාතුව අපි හඳුනාගන්නේ මේ ක්‍රම දෙක අනුව. යම් කිසි දෙයක් nesali පැවතිලා හෙල්ලෙන්න පටන් ගත්තොත් අන්න අපිට පේන වෙනස. හෙල්ලෙලි තිබුණ දෙයක් නතර වුණොත් අන්න අපිට තියෙන වෙනස. එහෙනම් හැම වෙලාවෙම හෙල්ලෙලි දෙයක් තියෙන දෙයක් තියෙනවනම් අපේ හිතට ඒක වැටෙන්නේ නැහැ. අපේ හිතේ නිමිති ගන්නේ නැහැ. සංඥා ගන්නේ නැහැ. මොකද ඒක වෙනස හිතට අල්ල අහුවෙන්නේ නැහැ. හෙල්ලන දේ නතර වුණොත් තමයි අන්න අපිට අහුවේ. නතර වෙන දේ හෙල්ලුණොත් තමයි අපිට අහුවේ. මෙන්න මේ දෙක හොල්මන් කරනවාට අපි කියනවා වායෝ ධාතු වැඩ. එයාගේ දොස් මෙහා කියනවා. ඉතින් මිනිසුන්ට හරීම කරදරේ මේ දෙන්න එක තැන් වෙලා. ඉන්ටර්නෙට් මොකද හැම වෙලාවෙම රණ්ඩු. නමුත් වැට දෙන්න එකතුලා හොරකම් කරනවා. ඉතින් මිනිසු කවදාකවත් හිතන්නේ මුන් දෙන්න එක ළඟ ඉඳලා කවදාකවත් හොරකමකට යාළුවේ කියලා. නමුත් හොරකම කරලා බලනකොට මිනිමේ කොනම කෙනෙකුට අල්ලන්නේ රයිගමයේ ගම්පලයි. ඒ නිසා උංගා කතා කියනවා ඒ රයිගමයේ සහ ගම්පලයේ කතා රයිගම් රාල සහ ගම්පල රාල. ඒ වගේ තමයි වායෝ ධාතුවේ එක පැත්තක තියෙන හොල්ලන ගතිය අනිත් පැත්තේ තියෙන අල්ලන ගතිය. අල්ලා අල්ලා දරා ගන්න ගතිය. මේ දෙන්න එක වෙලාවක හොල්ලන ගතිය ඉඳලා ඒ මිනිහා එතනම අනිත් පාර දරන ගතිය. මේන මේක දන්නේ නැතුනොත් යෝගාවචරය හිතන්නේ හොල්ලන ගතිය වායෝ ධාතුව කියලා හිතානේ ඉතින් හෙල්ලෙනකම් බලන්න. නමුත් එතකොට වායු ධාතු නතරයි. මෙන්න මේ දේ දන්නවා වායෝ ධාතුවට මේ තියෙනා වූ පරස්පර විරෝධී අන්ත දෙකක වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් එකම නියට වෙස්මුණු දෙකක් තියෙනවා අර මහ බමාඩ් මුණු දෙකයි වගේ වෙස්මුණු දෙක දෙකයි කියලා දැනගන්නකොටම යෝගාවචරයට ස්වාසය ඉතාලම් බැහැ මේ දහ වායෝ ධාතු එක හැකියක් ඊකටත් තව අපි පොඩ්ඩක් කටගැස්මක් එකතු කරනවා නම් තරමක උලක් මේ ප්‍රදානයි යම් වෙලාවක වායෝ ධාතුවේ චංචල ගතිය ආවා නම් අපි හිතනවා තරංගයක් ආකාරයක හැලෙනවා කම්පනයක් එහෙම නැත්නම් ගැසි ගැසි යන දෙයක් විදිහට මේ චංචල භාවයට වෙනම ආරම්භයක් තියෙනවා වෙනම පැවැත්මක් තියෙනවා වෙනම නතර වීමක් ඊගාවට මතුවෙනවා නම් නිශ්චල භාවය. ඒ නිශ්චල භාවය අර චංචල භාවයෙන් සම්පූර්ණ ස්වාධීනව වෙනම ආරම්භයක් වෙනම ප්‍රවැත්මක් සහ වෙනම නැත වේවක් තියෙනවා. ඒක කවදාකවත් චංචල අවස්ථාව නිශ්චල අවස්ථාවත් එක්ක පැටලිලක් නැහැ. සම්පූර්ණ දෙන්නේ වාගේ වැඩ කරනවා. දැන් ආත්ම දෙකක් වගේ වැඩ කරනවා. නමුත් එකම මිනිහගේ ළඟට දෙකක්. ඒක නිසා අපි යම් වෙලාවක වායෝ ධාතුව දැක්කයි කියලා කියනවා නම් මේ කාරණා දෙක දන්නේ නැති කෙනෙක් හුඟක් වෙලාවට වාර්තා කරන්නේ මේ එකක් දැකලා. වායු ධාතුවේ චංචලකත්ව දැක්කා කියලා ප්‍රකාශ කළා. යෝග අවතරය ආයෙම කළත් කර්මස්ථානාචාර්යවර දැනගන්න ඕනේ මෙයා නිශ්චල ගතිය දැකලා නැතා. නොදකින්ද ඉඩ තියෙනවා. ඒ මොකද අපේ හිත මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් එකම ධාතු කොටසක තියෙන රංග දක්වයි කියලා අපි හිතන්නේ. ඒකෙන් තමයි පැටලෙන්නේ. මේ මායාකාරී ස්වરૂපේ කිසිම විලි නැති නැති ස්වરૂපේ එකම තන ප්‍රතිපක්ෂ ධර්ම දෙක වැඩ කරන ස්වરૂපේ දකින්නකොට ලැජ්ජ බය තියෙන මිනිහෙකුට හිතා ගන්න බැහැ. නමුත් කවදා හරි අපිට එකඟ වෙන්න වෙනවා මේ ආකාර දෙකේ කවම කවදාකවත් නැතර වෙනවා. ඉස්පාසුවක් නැතුව. චංචල වෙනවා නිච්චල වෙනවා. චංචල වෙනවා නිච්චල වෙනවා. මේකේ මොනම జగතේකටවත් මොනම බ්‍රහ්මේකටවත් මොනම මායේකටවත් මේක නතර කරන්න. ඒ ගතිය ඒකේ තියෙන නිසා ධාරේති තීති ධම්මෝ කියන විදිහට ඒ ගතිය දරන නිසා මේවට ධාතු කියලා කියනවා. අපි මේක කොල්ලන වෙලාවේ නැන්නේ නැහැ. එකයි කරන්න පුළුවන් විපස්සනා කරන එක පුළුවන් මොකද විපස්සනා කියන්නේ කොල්ලන වෙලාවේ කොල්ලන බව දැනගන්නවා. නතර වෙලා ඉන්න නතර වෙලා ඉන්න බව දැනගන්නවා. මේ දෙකටම වායෝ ධාතුව කියනවා මෙන්න මේක මගේ ඇඟ ඇතුලේ වැටෙන හැටි මෙන්න මේක අඹ දැල්ලක වැටෙන හැටි මෙන්න මේක නැංගුරමක දකින්න හැටි ආදි වශයෙන් බාහිර වශයෙන් දකින්න. ඉති අජත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති අජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විරති එතකොට සරුවචනාංශය කියනවා ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවත් හුදු ආයෝ ධාතුවමයි ඉස්සෙල්ලා නම් අර ධාතු මනසිකාරය කියනකොට මතක් කළා උද්දම් පාදතල අදෝ කේසමත්තක තච පරියන්තං කියන. ආතලයෙන් උඩ කෙස්මත්තේ යට හැම වට කරගෙන ඇත්තාවෝ මේ ශරීරයේ මෙන්න දෙතිස් කොටාසයක් කිය. මේක ඇතුළත තියෙන වායු කොටාසේ තියෙන ඔය කම්පන ගතියමයි ඔය ධර්ණ ගතියමයි එළියේ තියෙන වායු ධාතුවේ තියෙන ඔය කම්පණයමයි ඔය ධාතු ධාතු මේ ධර්ණ ගතියමයි ධාතු වායෝ ධාතු රේවේසා දෙකම වායෝ ධාතුව. එතකොට ඔන්න අර මම උඹ ස්ත්‍රී පුරුෂ මේක මගේ මේක පිට කියනවා වර සංඥාව ඔද්දල් වෙන්න ගන්න. පිට තියෙන ඒ චංචල වාසේ වාතය හරියට ඇතුළට ආපම චංචල ගති පෙන්වෙනවා. තරණ ගතිත් තියෙනවා. මේන මේ தত্ত্বය තේරුම් අරගත්තා නම් අභ්‍යන්තර බාහිර වශයෙන් තිබුණා වූ ඒ ලොකු ආද සංඥාව ගැලවෙනවා. ඒ වාගේම හට ගන්නවා බීජේ. චංචලකම හට ගන්නකොට නිශ්චලකම බීජේ. නිශ්චලකම හට ගන්නකොට චංචලකම බීජේ. මේ දෙකේ කිසි ලැජ්ජාවක් මේ මේ චංචල වෙකේ මෙතන සමුදේ පටන් ගන්නවා මෙතන වායය ඉවර වෙනවා කියලා දෙයක් නෑ. දිගටෝක පවතින වැඩ පිළිවෙලක්. මෙන්න මේ වායෝ ධාතුවේ ඇත්තව මේ චංචල කම්පන ගතියක් ධර්ම ගතියක් කියන එක මම කලින් සඳහන් කරන්න හේතුණා සම්මුතියක් තියෙනවා තේජෝ ධාතුවේ උණුසුම් සිසිල් ගතියට වඩා පඨවි ධාතුවේ ගොරෝසු මෙලෙක් තද මුරුදු ඝන සහැල්ලු කියන தත් වලට වඩා ආපෝ ධාතුවේ ඇති වෙනා වූ වැగిරෙන පිටුපන් ගති වලට වඩා ප්‍රකටයි. මේ නිසා තමයි භාවනාම උගක්කම මේ වායව ධාතුවේ පටන් ගන්න කියන්නේ. නමුත් මේ වායෝ ධාතුවේදී අපි දැක්කා නම් ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් මේ වායෝ ධාතුව වැඩ කරනවා නැත්නම් ප්‍රතිපක්ෂ කෘත්‍යයන් දෙකක් සිද්ධ වෙනවා මේ දෙක එකිනෙකට ස්වාධීනව සිද්ධ මේකම තමයි තේජෝ ධාතුවේ මේ උණුසුම් වෙච්ච තැන මේ සීතල ඒ උණුසුම ඇතිවීම පැවතීම සහ නැතිවීම සීතල ඇතිවීම නැතිවීම සහ පැවතීමෙන් හාත්පසුම ස්වාධීනයි. හරියට කළු සුදු වගේ. නමුත් දෙන්නම එකයි. පුරුෂුන් ගතිය ඇති කරන්නේ තේජෝ ධාතුව සිසිල ගතිය ඇති කරන්නේ තේජෝ ධාතුව. ඒක කියන උත්සන්න අවස්ථාව තේජෝ ඒක බහැලා තේජෝ ධාතු උත්සන්න අවස්ථාව උණුසුම බහැලා ගියාම සිසිල වෙනවා. නමුත් අපි සිසිල් රටවල් වලට ගියාම උණුසුම ඉල්ලලා සටන් කරනවා. උණුසුම් රටවල් වලට ගියාම සීතල ඉල්ලලා සටන් කරනවා. වාහුල වාතය අවට වාතේ හුඟා කුසු උණුසුම් වෙච්චාම අපි සීතල පිළිබඳව කල්පනා කරනවා. හුඟා සීතල උණුසුම් පිළිබඳව කල්පනා කරනවා. තේජෝ ධාතු එහෙම දන්නවනම් මිනිස්සු මේ තරම් මේ මගේ වලිගෙට එක වෙලාවකට ආදරය කරනවා ඔළුවට එක වෙලාවකට ආදරය කරනවා කියලා හතරම හයිනාවේ තවත් හිනාවකට දමා ගනිවි මේ තේජෝ ආපෝ පාඨ වේ වායෝ ධාතු වල ආකාරය එකම කෙනා එකම කෙනාගේ වලිගෙ ඉල්ලලා රණ්ඩු කරන වෙලාවට ඔළුව පෙන්නන්න ඔළුව පැත්තේ ඉල්ලලා රණ්ඩු කරන වෙලාවට වලිගෙ පෙන්නන්න ඒ නිසා දරුවචන් ආංශය යම් වෙලාවක යම් කෙනෙක්ගේ ඉදරන් දමනයක් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට සීත වාත උණුසුම් දරණ සුළු ගැටයක් කියන එකත් ඒක කරලා තියෙනවා. අපිට හැමදාම සමශීතෝෂ්ණ කාලවලයක් ලැබෙන්නේ නැහැ. මේ මත බාහිර වාතේජෝ ධාතුව විතරෝම කම්පන කරන මිනිහා ඉන්න බාට මිනිහා වැඩපෙන. අභ්‍යන්තරගත තේජෝ ධාතුවත් එහෙම. ඒ තේජෝ ධාතුව වැඩ කරනාට අපිට ඕන කරලා තියෙන හැම වෙලාවෙම සමශීතෝෂ්ණ ගැටයක්. කුළුසුම සිසිල දෙක මත දෙක අතරමැද සමගුණය අපි ඉල්ලනවා. නමුත් ඒක එහෙම හිතෙන්නේ නෑ. ඒක අන්ත වලට යනවා. අන්ත වලට ගියාම කුළුසුම වෙලාවට අපි සිසිල ඉල්ලලා ආනවා. සිසිල වෙලාවට උණුසුම ඉල්ලලා ආනවා. කවදාකවත් මේ ඇඳිල්ල නතර කරන්න බෑ. එකක් කරන්න පුළුවන් උණුසුම් සිසිල් අතරමැද ස්වභාවය කියන එක එන්නේ එන්නේ පරාසය වැඩි කරගත්තොත් යම් ප්‍රමාණයක උණුසුමක් යම් ප්‍රමාණයක සිසිලක වෙනකට වඩා මට දැන් දරන්න පුළුවන්. එහෙමනම් මේ පුද්ගලයා මීටත් වඩා ටිකක් උණුසුමක් ආවට කාටවත් පොස්පරොස් නැතුව දරා ගන්න පුළුවන් සුළු ගතියක් ඊටත් වඩා සිසිලසක් ආවත් දරා ගන්න පුළුවන් ගතියක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි ආපෝ ගහ ධාතුට ආපුවම වැగిරෙන්න පටන් අරගත්තාම ඒකේ නව දොරින්ම වැగిරෙනවා. මොනම විදිහකටවත් අපේ තියෙන මේ නම්බුකාර ගති රකින්න නම් බෑ ආපෝ ධාතුව වැగిරෙන්න පටන් නහදොරෙන් කාරළු වැගේ. යම් වෙලාවක හරි වැගිරීම නතර වුණොත් එදාට ලොකු අවුලක්. විශේෂ සත්‍ය වෛද්‍යවරු හම්බෙන්න වෙනවා. මේ නහදොරෙන් කාරළු වැගිරෙන්නේ නැත්තම්. ඒක නිසා හැමදාම මේක හරියට මැද ප්‍රමාණයට වැගිරි වැගිරි තියෙනවනේ ඔන්න අපි කියනවා හොඳ තරුණ යොම්බන වයසේ කියලා. පැණි බේරෙන වයස. කිරි පැණි උතුරන වයස. නමුත් අපිට හිතා ගන්න අමාරුයි ඒ ආපෝ ධාතු හැමදාම මැද පවතී කියන. උදා කාලය වැඩි වෙන ගතියට බලන්න. වයසට යනකොට පිටු කරන ගතියට බලන්න. ආබන්දන ගතියට බලන්න. ඒක නිසා අපි භාවනා කරන වෙලාවේ මේ තුන් දෙනාම පිළිවි අපල. සමහර වෙලාවට ඒ කෙලුණු ගතිය, උගුර පෙඟෙන ගතිය, මල මුත්‍ර පිට කරන්න අවශ්‍ය ගතිය, දාඩිය වගිරෙන ගතිය, නහයෙන් සොටු වැగిරෙන ගතිය, කණෙන් කංකාරවල වැగిරෙන ගතිය හොඳට වැටෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවලට වතුර පිපාසය වැටේ. ඇතුළට දෙත අවශ්‍ය කරන ගතිය. මේවා එනකොට අදිශය දුවගෙන ගිහිල්ලා ඒ දේවල් සපේනවා වෙනුවට මොකටක් පනවා වෙලා මේ ඉස්ලාම අපි වායෝ ධාතුවෙන් පටන් ගන්න බව හැබෑව. නමුත් එහිමත් මේ භාවනාව ගැඹුරු වේගෙන එනකොට හොඳට භාවනාවේදීම මේ ආබන්දර ගති, මේ වැගිරෙන ගති එන්න පටන් ගන්නවා. ඒව එනකොටම හදිසි කුලක් වෙලා ඒවට පිළියම් හොයනවට වඩා මේ ආබන්දන ගතියක් මේ පංගහරණ ගතියයි වැගිරෙන ගතියයි මේ දෙකම නටවන්නේ මේ දෙකම නලවන්නේ මේ දෙකට කියන්නේ ආපෝ ධාතුවයි මම මේ ආපෝ ධාතු වටහා ගන්නවා කිව්ව අන්න මේ සර්වඥාන්සේ මේ දේශනා කරපු විදිහට ඉන්න මේව කාය මේ ශරීරයේ ධාතුතෝ පත්‍ය වෙත ධාතු වශයෙන් සලකා බලන යම් අවස්ථාවක භාවනාවේදී අපි හිතමු මූල කර්මස්ථානයේ වශයෙන් වායෝ ධාතුව තමයි අපි ආනාපානිය හෝ පිම්බි නැතිව මෙනෙහි කරගෙන යනවා මෙනෙහි කරගෙන යන වෙලාවේදී මේ පග්‍රහණය වැගිරෙන ගතියක් හෝ ආබන්ධ මදි කම නිසා ඇති වෙන අඩුපාඩු වෙලිච්ච කතියක් හෝ දැනෙන වෙලාවේදී එහිම හිත නිමග්න වුණොත් අපෝ ධාතුවේම හිත නිමග්න වුණොත් පැහැදිලිවම මූල කර්මස්ථානයේ හිත ගැළවිලා ගියා මේ පවතින්නේ හිත මේ ආපෝ ධාතුවේ ලක්ෂණක් බලන එකයි කියලා දැනගත්තොත් එකක් පැහැදිලි වෙනවා කවදාකවත් මෙතන මම බලන්නේ ක්‍රියාවක් පුරුෂයන් ගතක් නැතික් නම් දුකින්නේ නැහැ පැහැදිලි ධාතු මනසිකාරයේ හිත පවතින. මෙතෙන්ද ගියාට පස්සේ ආපෝ ධාතුවත් එකයි, තේජෝ ධාතුවත් එකයි, වායෝ ධාතුවත් එකයි, පඨවි ධාතුවත් එකයි, ඒ වගේ ගරු ලක්ෂණුත් එකයි, ලහු ලක්ෂණුත් එකයි, පත්‍යස්ත ලක්ෂණුත් එකයි. මේක තමයි මේ සතිමා විනය ලෝකයේ අභිජා දෝමනසන් කියන විදිහට සතිමත්ව ඒ වැగిරෙන gati වැඩි වෙච්චාම තරහ එනවා. වේලිච්ච gati එනකොට ආස වෙනවා ආදි වශයෙන් ඒ ඒ දේ විශේෂයත් ආ වූ මේ හිත මේ හික්මවනවා කියන්නේ මේක. භාවනාවේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ එක එක ධාතුවක් විශේෂයි. මධ්‍යස්ත භාවයෙන් පටන් අරගෙන ක්‍රමයෙන් දෙපැත්තට පැතිරීම මත තමයි මේ අෂ්ටලෝක ධර්මයේ නොසලෙන හිත. ඇති කරගන්න පුළුවන්. පඨවි ධාතුව ගත්තහම බොහෝම විචිත්‍රයි. පඨවි ධාතුවේ ලක්ෂණ හයක් පේනවා. තද ගතිය, මෙලෙ ගතිය. පා වෙන ගතිය, බර ගතිය. ගොරෝසු ගතිය, සුන්දු ගතිය. අපිට අවශ්‍ය ආකාර හය අදසෝසින් පෙන්වන්න. තොලේ කෙල ටිකක් ගාලා දිවෙන් පිරිමදිනකොට හොඳට තේරෙනවා මෙලෙක් ගතිය. හරියට නිකන් තුදුල් කෑල්ලක් වාගේ හොඳට මෙලෙක් ගතිය. අර හක්කේ තියෙන දතක යටපැත්ත දිවෙන් පිරිමැදලා බැලුවොත් ඔන්න තද ගතිය වැටේ. ඒ වගේම ඉඳගෙන හොඳට පරියන්කේ ඉන්න ගමන් සමාධියෙන් දැන් තමයි තියනවා කියලා හිතන වෙලාවක අතේ ඇඟිල්ලක් හිමීට එහාට මෙහාට කරන්න පටන් අරගත්තොත් සහැල්ලුව වැඩක් වෙන හැටි තමයි තේරෙන්නේ. සමහර වෙලාවල් වලට ඉඳගෙන ඉන්නකොට මේ යට බිම වැදිලා තියෙන ඇටවලට පුදුමාකාර කුළුගෙඩි වලින් තලන්න වාගේ මේකේ බරගතිය වැඩි. මේ විදිහට ශරීරයේ විවිධාකාර අපේම කියන මේ මේ යන්ත්‍රයේ කොටස් වලින් අපිට අඳුරලා දෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා විපස්සනා යෝගාවචරයට කියන්නේ මෙවුවා මතුවෙන වෙලාවේදී සහල් බව මතුවෙනකොට මේ පඨවි ධාතුවේ ඒක වෙස්මුණක් බව තේරුම් ගන්න. තදගව දැනගෙනකොට පඨවි ධාතුවේ ඒක වෙස්මුණක් බව තේරුම් ගන්න. ගොරෝසුකමත් නැහැ. ඒ වගේම සුමුදුකමත් නැහැ. මේ දැනෙන ප්‍රමාණයට ඒ ධාතු වශයෙන් සලකා බලනවනම් පැහැදිලිවම මෙතන අපි අර කලින් කියාපු විදිහට ගැඹුරට හේතු වෙන්නේ මොකද්ද? අපි මෙතෙක් ගినాපු මේ සත්ව සංඥාව, අපි මෙතෙක් ගినాපු මේ මගේ මේක හොඳයි, මේක නරකයි වශයෙන් තිබුණේ සීමාව දී වෙන්න පටන් ධාතුමනසිකාරය ඒක නිසා මේ ප්‍රත්‍යක්ෂ ලෝකයා සංතති ලෝකයක් අතර මැද තියෙනව කරේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් විපස්සනා යෝග අවචරයන දෙන උපදේශ පන්තියේදී මතක් කරනවා ඉස්ලාම් හොඳටම දැනගෙන ඔය ප්‍රඥාපේකට ප්‍රඥාප්තියකට හිත තියෙන බව දැනගෙන ප්‍රඥප්ති වශයෙන්ම හැමදාම ආරම්භයේදී උදරේම අල්ලගන්නට උදරේම පිම්බීම හැකිලිම බලන්න. නැත්නම් නාසිකාග්‍රේ බව හොඳටම දැනගෙන ශරීරයේ ඒක සලකුණු ලකුණක් අරගෙන එතනම ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම වශයෙන් බලන්න. බලන්න යනකොට මේ පින්වීම විස්තර කරන්න කිව්වොත් ඒ යෝගාවචරය. හැකිලිම විස්තර කරන්න කිව්වොත් ඒ යෝගාවචරය. හුස්ම ඇතුලට ගැනීම හුස්ම පිට කිරීම විස්තර කරන්න කිව්වොත් ඒ යෝගාවචරයට විස්තර කරන්න වෙන්නේ පින්බෙනවා කියන්නේ පින්බෙනවා කියන එක කිව්වොත් ඒක කිසි විස්තරයක් කියන්න බෑ. ඒක අරඹරපටියක් අදින්නා වාගේ දොර පියනක් වහන්නා වාගේ මොනවා හෝ අර යම් කිසි ක්‍රියාවලියක් නඩ ගතියක් බල ගතියක් කම්පන ගතියක් චංචල ගතියක් අනුවයි විතර ගන්න. Taman තුලින්ම ධාතු මනසිකාර ස්වභාව විස්තර වැඩියෙන් දෙන්න දෙන්න දෙන්න අර ප්‍රඥප්තියට වඩා ධාතු මනසිකාරට ඉබේම හිත බැලේ. පස්සේ හැකියාවක් විස්තර ඒ මූල කර්මස්ථානයේ දකින අත්දකින විඳින විස්තර විස්තර කරන්න ගියාම ඉබේම අමුතුම භාෂා විලාසයකින් ධාතු මනසිකාරයේ ඉඳී. මේන්න මේකට තමයි යෝගාවචරයෝ උඟක්ම අඩු දක්ෂකම් පව. මට හොඳට පේනවා මට හොඳයි. එතන මම අකමැති ආදිවාසී උල්ලුවන් තරම් මේක උදුරට හොරා බෙහෙත් කියන්න හදලා එහෙම ගෙවිලා දෙනද මොකද්ද හොඳ? මොකද්ද වැටෙන්නේ? කොහොමද වැටෙන්නේ? මුලදි කොහොමද? මැදදි කොහොමද කියලා විස්තර කරනකොට ගන්නකොට ඉබේම යෝගාවචරය ඇතුලේ ඒ ධාතුමනසිකාර තමයි මතුවේ. ඒක සමහර වෙලාවට 3 4 සැරේ 10 15 සැරේ ප්‍රශ්න කරන්න වෙනවා. සමහර වෙලාවට ලියවන්න වෙනවා. කරනකොට කරනකොට මේක මේ මෙහෙම මෙහෙම බලන්න මෙහෙම බලලා මෙහෙම කියන්නේ කියලා කල්ලාතු පොණ එකක් නෙවෙයි. යොමුක් දෙනකොට ගුණයක් දෙනකොට ඉබේම පිම්වීම සිද්ධ වෙනවා. පිම්බීම මම පිම්බීම කියලා මෙනෙහි කළා පහු වෙලා හෝ ඉස්සර වෙලා නැත්නම් සමගාමීව එතකොට මට පිම්බීම වැටුණා ආදවීමක් තෙරපීමක් මුසුමක් කිසිලසක් මොකක් හරි එකකට ඉක්මවලා මේ ධාතු ස්වභාවයෙන් පටන් ගන්නවා නමුත් ඒක දිගේ වැඩි වෙලා හුරතල් කර කර ඉන්න හම් වෙන්නේ ඕන පිම්බීම ගියා ඊගාට හැකිලිම මතුවේ ආයසරයක් යන ප්‍රඥාප්තිය හැකිලිමේ ප්‍රඥාප්තියට ඒක දැම්ම ප්‍රඥාප්ති වශයෙන්ම මෙනෙහි කළා ආන්නේක විස්තර කරනකොට ඉබේම ධාතු මනස කාට හිතවයි දැන් මේ ආකාරයට යෝගාවචරයට වාර 10ක් 15ක් මානසිකාරයේ දිගට පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරය උනන්දු කළ විය යුතුයි. එහෙම නැත්නම් වඩ වඩා එහි උත්සාහවන්ත කළ යුතුයි මේ ධාතු ලක්ෂණ හැකි තාක් තුරට දැක්කන්නේ කියන්නේ. ඒ මොකද මේ ධාතු වල තියෙන ස්වභාවයක් කවදාකවත් මේ හතර ඒ වෙන විදිහකට කියනවා නම් මේ ධාතු හතර කියලා කියන්නේ පැති හකුණු හතරක් තියෙන එක මිනිහෙක් වගේ. ඒක නිසා මේ හතර පැත්තම කවදාකවත් හිතට අහු වෙන්නේ නැහැ. එකයි මූල දේ. ආනේ මූල දේ එකයි යෝගාවචරය කියන්නේ. නමුත් ඒ මූල එක පැත්ත මෙදින යාමයට හැරෙනකොට අනෙක් මූල වල ලකුණු අනුගාන තව එකක් එකක් දැක ගන්න පුළුවන්. මේන මේ විදිහට ධාතු මනසිකාරයේ දිගේ තව ගැඹුරකට යන්න යන්න යෝගාවචරයට ප්‍රඥප්ති හැලෙනවා කියන එක ඒකාංගයි. ඒක නිසා අරමුණ එල්ලුණාන මූණට මූණ දාලා හිටියානම් යෝගාවචර මතක් කරන වැඩි වේලාවක් අරමුණ ආශ්‍රය කරමින් වේගයෙන් මෙනෙහි කරමින් නැත්නම් වේග මෙනෙහි කරන හිත වඩා වැඩියෙන් තොරතුරු රාශියක් කියන ගන්න ගියොත් එන්න එවැනි භාවනාවකින් තමයි මේ සුමානෙන් දවස් හතෙන් වැඩ ගන්න පුළුවන්. නැත්නම් මේ පේන දේවල් කියන්නෙත් නැතු ඒව දිහා බලන්නෙත් නැතුව මට අහදෙයියන්ට ලැබේවා මට ස්වර්ග රාජ්‍ය මොක්ෂ රාජ්‍ය ලැබේවා ආදී වශයෙන් ප්‍රාර්ථනා කළ පමණින් හෝ බඩේකක් වුන් ඉහේකක් වුන් කිය කියා සාමාන්‍ය ගමේ තොටේ කතා කරමින් හිටියට කවදාකවත් මේ භාවනාවේ මේ අතුලාන්තයේ මේ ගැඹුර සිද්ධ වෙයි. ඒක නිසා මෙතන තියෙන සම්පූර්ණ විද්‍යාගාරයක පරීක්ෂණයේ සිද්ධ කරන ස්වභාවය. පරීක්ෂණේ නිරීක්ෂණේ නිගමන. මෙන්න මම කළ දේ මෙන්න මට දැක ගන්න හම්බෙච්ච දේ මෙන්න නිගමන. මේක නිගමනයේ යෝගාවතය කියන්නේ. නිගමනයේ තියෙන කර්මස්ථාන ධර්මවලට හෝ ඒක කාලයටයි අයිති. අවශ්‍ය කරලා තියෙන්නේ අර උණක් මත වෙනකොට පරීක්ෂණයට ලක් කරන්න නිරීක්ෂණය කරන්න. පින්බීම මත වෙනවා පින්බීම කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරලා පින්බීම පිළිබඳව නිරීක්ෂණය කරන්න. කොච්චර දියුණු වුණා රහත් වෙනකම් ඉන්දිම හැකලීම නම් නතර වෙන්නේ නැහැ ඉන්දිම හැකලීම මෙනෙහි කරගන්න බැරි තත්වයක් එන්නේ නැහැ ඒ මෙනෙහි කරන වාරයක් පාසා දැක් ගන්න බැරි තත්වයක් එන්නේ නැහැ මොන් දුඟ දෙනෙක් බොහෝම ඉක්මනට කැමැති මේ ඒ මුලාමතක කරන කට්ටිය එන්නදා ඕනෙම වෙලාවක ප්‍රත්‍යක්ෂයේ ඉඳලා මේ කියන ආ වූ තප්පර ගානකින් නැත්නම් සුළු බිම්බි මැකලි වාර ගානකේ හිත හිත විසින්ම අපි යොදවලා නෙවෙයි ප්‍රතිමේ තර්ක ඥානෙ නෙවෙයි චින්තාමේ නෙවෙයි හිත හිත විසින්ම මේ ධාතු මනිකාට යොමු කරන ගතිය අඩු ගානේ මේ පරියන්කේදී තේරුම් කළ දුන්නේ නැත්තම් ඊට වැඩි ආරමුණු වැඩි සහිත බහුල වූ සක්මනේදී හිතට මේ වැඩි කරගන්න ලැබේ. පරියන්කේදී මේ විදිහට මතුවෙන මතුවෙන ආරමුණක් ප්‍රත්‍යක්ෂ අරමුණක් ධාතු වශයෙන් කඩ කඩ බලන්න වැඩි වේලාවක් පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් ඒ යෝගාවචරය පරියන්කේ නැගිටලා සක්මනට ගියා ටික වේලාවකින් සක්මනේ ටික වේලාවකින් ඒ වම බිම තබනකොට ඒ බිම වැලි පෑගෙනට ඇති වෙන උත්පාද ගතිය කුතුහල ගතිය සාද කරන ගතිය යයිඩ කාට ඔසවන වෙලාවේදී ඇදෙන ගතිය මේ මඩකොඩකින් පය ගන්නවා වගේ බෙහෙත් ප්ලාස්ටරයක් ගලවන්නා වගේ වැඩෙන ගතිය ඔක්කොම පුදුමාකාර විදිහට විස්තර වශයෙන් දකිනවා. මේ විස්තර දැකීම ඒකාන්තයෙන්ම හොඳ දොරටුවක්. හොඳ ප්‍රවිෂ්ඨයක්. මේක දැකීම කවදාවත් හිතන්න රකයි භාවනාවේ ආධුනික තත්ත්වයක් කියලා. මේක ඉතාම ගැඹුරු තත්ත්වයක්. ඒ දැක්කා නම් ඒ හිත තරහදීක අද්දණ්ඩවා. එහාට මෙහාට වෙලෙන්නේ නැහැ. මොකද ප්‍රත්‍යක්ෂයේ ඉන්නවද පරමාර්ථයට බහිනවා. ප්‍රත්‍යක්ෂයේ ඉන්නවද පරමාර්ථයට බලනවා. යෝගාවචරය යොදවන්නේ තියෙන තා දෙවෙනකම්ම ප්‍රඥාප්තියම උල උලා පෙන්නන. එතකොට හිත ගැස්සිලා තරහ වෙලා ප්‍රඥාප්තිය හලලා පරමාර්ථයට පණි. අන්නේ එහෙමනම් හිත නාම රූප පරිච්ඡේදනාන පච්චේ පරිග්‍රහ ඥාන වාසේ සම්මස්තනෙට කිට්ටුවා. යෝගාවචරය හිතන්න පටන් අරගත්තොත් මට දැන් ධාතු මනසිකාරයේ පේනවා. මම ඒ නිසා බිම්බි වැකිලි මෙනේ කරන්න හොඳ නැහැ. තද වීම තෙරපි වශයෙන් මෙනේ කරන්න ඕන අවසේ අර පණිවිඩ උන්ට ඉනිමම් බඳින්න වාගේ ප්‍රත්‍යක්ෂ ඥාන තර්ක ඥාන, චින්තාමය ඥාන, භාවනාට කිට්ටු කරන්න ගත්තොත් අර පිටින් තුවාලේ යටින් තුවාලේ gediයට හැරෙද්දී උඩින් තරගත්තා වගේ ඔඩු දුවන්න ගන්නවා භාවනාව. කවදාකවත් බැරි වෙනවා. ඒ පිළිවෙලකට වැඩි කරන්න. ඒ නිසා යෝගාවචර හැකිතා ශක්ති ප්‍රමාණී අපි භාවනාවට නන්නුනායි කියලා එකක් කරනවානේ. මෙනෙහි කිරීම කරනවා. ඒක ප්‍රඥප්තියේම උලන්නේ. ප්‍රඥප්තියේම මදින්නේ. ප්‍රඥප්තියේම කුමුදුවක්. ඒම කිමි දෙනකොට ඉබේම හිත ප්‍රඥප්තිය හලවලක් යක් වෙනවා. මෙනෙහි කරගන්න බැරි කප්පෙකට එනවා. ඉන්දීම හැපීම වෙනස නැති වෙලා ධාතු මනසිකාරමේ පේන පටන් ගන්නවා. නමුත් මේ පටන් ගන්න. පොදු වේලාවකින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට උඟ වේලාවකින් වෙන්න. අන්න එහෙමනම් මේ හිත බොහෝමත්ම සෞඛ්‍ය සම්පන්නයි. නමුත් හුඟක් යෝගාවචරෝ මේ මටක් උතුරට භාවනා කරපු やつ මේ භාවනාවෙන් අධ්‍යක්ෂ යුතු ප්‍රත්‍යක්ෂය වණ්ඩා. කවණ්ඩා. එතකොට භාවනාව විකෘති වෙනවා. විෂම තත්ත්වයකට වත්වන කොයිද යන්නේ මොකද කරන්නේ කියලා කියාගන්න බෑ. පරියන්කේ ඉවර වෙලා යෝගාවචර නැගිටිනවා. නැගිටින අවස්ථාවේ දිගටම නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියලා මෙනෙහි කරාට ඒකේ අතේ චලන තියෙනවා පයේ චලන තියෙනවා කොන්දේ චලන තියෙනවා ධාතු වශයෙන් විවිධාකාර තියෙනවා ඒ එක එකක් කවදාකවත් නම් වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කරන්නේ නැගිටිනවා කියන එක විතරයි ඒ සෑම දෙයක්ම භාවනාවෙන් පෙන්වෙන්න ඒකට බලනවා හිත යොදන්නේ නැගිටීමේ ප්‍රත්‍යක්ෂය ඒ වගේම පින්වීම හැකීම පේන තාක් හැකි තාද්දරට පිම්බීම හැකිලිම වශයෙන්ම ප්‍රත්‍යක්තියේම تعلق කරනවා. تعلق කරනකොට භාවනාව හරිනම් ඒකේ ධාතුමනසිකාට හැරෙනවා. මෙන්න මෙතනදී ඉස්සිස්සලාම ධාතුමනසිකාට ඇදගෙන වැටිල්ල නිකන් හෙලකින් පල්ලට වැටෙනා වගේ තමයි තේරෙන්නේ. මොකද උනේ දාලේ කරකොලත් ඇරියා වගේ වෙනවා. නමුත් ඒක ගුරුවරු උපදෙස් දෙනවා ඒක නකාට හිත වැටීම හොඳ සිහියෙන් බුද්ධියේ. දැක්ක දැක දන දන සිද්ධ වෙන්නේ. මේ යෝගාවචරය දක්ෂ නම් ඉස්සර ඉස්සර භාවනා වල පැය භාගයක් විනාඩි 35 40ක් ගන්න වැඩි පහුවෙ විනාඩි 5න් 10න් සිද්ධ වෙනවා. සමහර තත්පර 5න් 10න් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නොදැන සිදු වෙනවා නම් ඕන වෙලාවක භාවනාව අවුල් වෙන්න ඉඩ තියෙනවා. දැක දැක දන දන සිද්ධ වෙනවා. හැම වෙලාවෙම යෝගාවචරය සැකේ වාසිය Tamanට තියාගන්න. මේ බොරුව කරන්නේ මම ධාතු මනසිකාරට යන්නේ නෑ තව ඒක තාම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා තේරෙන තරම් හැකි තාක් දුරට ප්‍රත්‍යක්ෂයෙන් හිත යොදවන්න පුළුවන් නම් හිත හිත විසින්ම භාවනා භාවනා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන්ම ධාතු මනස කාටේ තියෙනවා. එතෙන් දෙනකොට අපි බැසගත්ත වායෝ ධාතුව විතරක්ම නෙවෙයි ප්‍රකට වෙන්නේ. හතර ධාතුන්ම ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි භාවනාව ඔය කියන තරම් විශාල ගැඹුරකට ගිහිල්ලා නෑ තාම. මේ පළවෙනි පළල් පළවෙනි චක්‍රේ කරකවන්න හදා. ආනේ එතනදී ධාතු මනසිකාරයට හිත වැටුණාට පස්සේ ඒකටම උදව්පකාර ජීවිත ස්වරූප පේනවා ඒක ශීඝ්‍රයෙන් වෙනේ කරනවා එහෙම වෙනේ කරලා වෙනසක් අල්ලගන්න බැරි තරමට පිම්බීම හැකිලිම වෙනසක් නැති තරමට ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් නැති තරමට යනවා නම් තාම භාවනාව ගෙන යන්නේ අදහරින් දැනෙනවා දැනෙනවා කිය මෙනෙහි කිරීම මාරු කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අපි මේ කතා කරන්නේ දැනට මේ ප්‍රතිපස්සනා භාවනාවේ ඉඳන ආධුනික යෝගාවචරය මෙන්න මේ විදිහට ප්‍රඥප්තියේ ඉන්න වෙලාවේදී හැකිතාක් දුරට අවසාන බිඳුව දක්වා ප්‍රඥප්තිය මෙහෙ කරමින් ස්වභාවයෙන්ම හිත අර පරමාර්ථ ධ්‍යාවට නැඹුරුවක් ඇති වුණාට පස්සේ ඒ මෙනෙහි කිරීම ඒ වෙලාවේදී නියම වෙලාවට කෙරුවේ නැත්නම් භාවනාව ඉදිරියට යන ගමන බාධායි. ඒ වගේම තමයි ධාතු මනසිකාට හැරෙන්න ඉස්සර වෙලා ආම පිම්බීම හැකිලිම පෙනෙද්දී දැනීම දැනීම කියලා මෙනෙහි කිරීමත් උගාක් කියලා චින්තාමය පැත්ත වැඩි අතිධාවනකාරී අත්තු කරනවා. ඒක නිසා හැමදාම කරන එකමයි ඒ දේ කරනකොට හොඳට දැනගන්න ඕනේ මේ තාක් තුළට අද භාවනාවේ මම මේක පිම්බීම හැකිලිම වශයෙන් ආනාපාන වශයෙන් මෙතෙන් උනාට පස්සේ කොට්ටුරයක් අනිත් පැත්ත හරවනා වගේ දෙදි පාංගඩයක් පෙනහ පෙරහනක් වතුර පෙරහනක් අනිත් පැත්ත හැරෙවෝ වගේ දැන් ඕනේ එකම අනිත් පැත්ත හරවලා පෙන්නකොට දැන් මේ මෙනෙහි කිරීම වෙනස් කරන්න ඕනේ කියන එක යෝගාවචරයට හරියට වාහනේ නියම වෙලාවේදී අවශ්‍ය කෙන ගියරයට මාරු කරගත්තා වගේ කටයුතු කරන්න පුළුවන් නම් ඒ භාවනාව දැන් ධාතු මනස කාණ්ඩ අපි මේකට සාමාන්‍යයෙන් කියනවා භාවනා විපස්සනාට වටනවා මේක ඕන වෙලාවක ආයෙත් ප්‍රත්‍යක්ෂයට වැටෙන්න පුළුවන් ඕන වෙලාවක ආයෙ ධාතු මනස කාණ්ඩට වැටෙන්න පුළුවන් මේ දෙක වැටුණයි කියලා කිසිම බාධාවක් නැහැ සතිය කියේ. එනිසා මේ විපස්සනා යෝග අවස්ථාවේ වැඩ පිළිවෙලේදී මේ ධාතු මනසිකාරයත් මේ ප්‍රත්‍යක්ෂයත් අතර තියෙන තැන මුල් විනාඩි ස්වල්පයේ තුල බොහෝ වේලාවක් එimhe වෙනවා. අත්ත වශයෙන්ම සති සම්පජානිය දුර්වලයි. හරියට සති සම්පජානිය තියෙන කෙනෙකුට නම් මේ වෙනස හොඳට තේරුම් ගන්නතර පස්සේ දිගටම ඒ දැනීම වශයෙන් මෙනෙහි කරනකොට මේ ධාතු වල වැඩ පිළිවෙල එක දිගට සිදුවෙන වැඩ පිළිවෙලක් වශයෙන් දකිනකොට ඒකට කියන්නේ සංතති ලක්ෂණය කියලා. එතෙන්ට එනකන් ධාතු වශයෙන් එනකන් පෙන්වෙන දේවල් ප්‍රත්‍යක්ෂ කොටසද කියන්නේ ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාව ලක්ෂණ ඉස්තිගුරුස ගති කියලා. ශරීරේ බාඩ මෙතනයි, නාසාග්‍රේ මෙතකයි කියලා තැන් පේනවා. නිල පේනවා, හැඩ පේනවා, ආකාර පේනවා. සංතති රණ වශයෙන් හැඩ නිල නැති වෙනවා, අතරංග ආකාර නැති වෙනවා. දිගටම සංතතිය පේන්න පටන් මෙතනදී ඔන්න භාවනාව ඉහළ වැඩි වීමක් වීම. ඉහළ මට්ටමකටපත් වීමක් සිදු වෙනවා. මේක පිළිබඳව දන්නා යෝගාවචරයා භාවනාවේ ප්‍රයෝජන ලබනවා. නොදන්න කෙනා අවුල් කරගන්නවා. නමුත් අපි මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලේ මේට වැඩිය විතර කිරීම සඳහා ඊට ප්‍රස්තාව ලබා දෙන්නේ. අපි බලාපොරොත්තු වෙන මේ ස්වභාව ලක්ෂණයේ සම්පති ලක්ෂණයට හිත පෙරලෙනකොට බලපාන්නා වූ අනිකුත් සාධක කර්ම මොන මොනවාද? ඒ වගේ මේ සම්තති ලක්ෂණ කරනට පස්සේ ඒන් සාමාන්‍ය ලක්ෂණයට හිත පෙරලා ගැනීමේදී යෝගාවචරයා මේ ධාතු මනසිකාර පරිවෙන් ගන්න පුළුවන් කොටස් මොනවද කියන එක අපි ඊගාව සාකච්ඡා වාර්තියේදී තියලා අදට මේ මිතුආකල් සම්බන් දීමේ ගාස් කෙනෙක් අත්දකලා තියෙන කොටස් වශයෙන් මේ සාකච්ඡා වුණේ ඒක පිළිබඳව නැවත අලුතෙන් සලකා බලලා ඒ තිබුණු ඉස්සර පස්සට මාරු වෙලා තිබුණ තැන් තිබුණේ වහදාගෙන නියම ස්ථානෙට මේ මූලධර්ම කිට්ටු කරගෙන යෝගාවචරය තමන් යන ගමන